අපරේති වෝ භික්ඛවේ සත්ත අපරිහානී ධම්මේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත වාසිස්සාමි තීති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ අපේ මනසින් ඒ අදාළ ධර්මයන් නැగిලා එන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. එහෙම නැකරුවොත් අපිට මේ ජීවිතය සුවපත් භාවයට පත් කරගන්න, සතර සුවපත් කරගන්න නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. දුක් නැති කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වගකීම අපිට තියෙනවා. ශාසනයේ අභිවෘද්ධිය කියන්නේ ඒකයි. Taman ශාසනය තුල යම් කිසි ආකාරයක අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙනවා නම් අපේ මනසින් ධර්මය නැగిලා යන විදිහට මනස සකස් කර ගැනීමයි. ඉතින් ඒකින්ද එහෙම අරමුණකට එහෙම එවැනි අරමුණු තියාගෙන තමයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. වඩා ශ්‍රද්ධාවක උපදවා ගැනීම සඳහා අපි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී අපේ ශාස්ත්‍රවරයන් වහන්සේගේ අවසාන ඒ ඒ උත්තරම ජීවිතයේ අවසන් කාලයේ ගෙවිච්ච විදිහ අපි කෙරෙහි කොච්චර කරුණාවකින් කටයුතු කරාද කියලා තේරුම් අරගෙන වීරිය පුරවා ගන්න පරිනිර්වාණ සූත්‍රයේ තියෙන කරුණු කීපයක් සාකච්ඡා කරන්න තීරණය කරා. ඒකේ හතරවෙනි ධර්ම දේශනාව තමයි අද දවසේ සිද්ධ වෙන්නේ. මගද අමාත්‍ය ඒ මගද අමාත්‍ය වසකාර කියන මේ බ්‍රාහ්මණයා රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙදි දෙතෙන්ට වැඩම කරලා ඇහුවා මේ ලිච්ඡවි රජදරුවන් නැත්නම් වජිරාජ්‍ය කොහොමද පරද්දවන්න විදිහක් නැහැ. ඒක බොහොම බලගතු රාජ්‍යයක් කරලා තියෙනවා. අනිත් මොන රාජ්‍ය පෙරද්දුවත් වජින්න පරද්දන්න පුළුවන් කමක් නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි මේ අපරිහානීය ධර්ම දේශනා කරේ. ඒ අපරිහානීය ධර්මයන් වජින්න ළඟ තියෙන තාක්කල් වජින්න පරද්දන්න බෑ කිව්වා. ඊට පස්සේ ඒ අපරිහානීය ධර්මය ඒවා ගැන අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරා. ඊට පස්සේ වික්ෂුන් වහන්සේට ආමන්ත්‍රණය කළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ වික්ෂුන් වහන්සේලාට තව අපරිහානීය ධර්මයන් හයක්. කියන්නේ අපරිහානීය ධර්මයන් හතේ අපරිහ සත්‍ය සත්‍ය අපරිහානීය ධර්මයන් කොටස් පහක් සහ තව හයක් ඇතුළව කියන්නේ ධර්ම හතකින් එකයි තව ධර්ම හතක් තව ධර්ම හතක් තව ධර්ම හතක් ওই විදිහට දේශනා කරා. අන්තිමට ඔක්කොම ගත්තාම 48ක් වෙනවා. ඒකෙන් දෙවෙනි ධර්ම කොටස තුන්වෙනි ධර්ම කොටස තමයි මේ. පළවෙනි එක ගිහියත්න්ට තිබුණ එක ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට දේශනා කරා ඒ ඊට සමාන්තරව සමගි වේ කරා සී වෙනවා සමග විශ්ර යනවා කියන කාරණාත් එක්ක ඊට පස්සේ මේ අතන්ට මතක ඇති අපි දැන් දින කිහිපයක ඉතලා සාකච්ඡා කරා කම්මාරාමතා බස්සාරාමතා කියන හත එතකොට දැන් තුනයි මේ හතරෙනි කොටසයි අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ තවත් හතක් නැත්නම් තවත් අපරිහානීය ධර්ම හතක් දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ කියන්නේ මේ ධර්මයන් අපේ තුල තියෙනවා නම් අපි වෘද්ධියක්මයි අපිට තියෙන්නේ. මේ ධර්මයන් අපේ තුල නැත්තම් පරිහානියක්මයි තියෙන්නේ. ඉතින් දැන් අපි බලා ගන්න ඕන සාසනික වශයෙන් අපි අභිවෘද්ධියක් කියන්නේ මොකද්ද? සාසනික වශයෙන් අපි ඉදිරියට යෑමක් නේද? ඒ කියන්නේ සංසාර ජීවිතයේ සූපත් භාවයටපත් වෙන්න අපි ළඟ වෘද්ධියක් ඇති වෙනවා වැඩිමක් තියෙනවා. ඉතින් අපිට දැන් මේවා සාකච්ඡා කිරීමෙන් තියෙන වටිනාකම මොකක්ද? මම ඇත්තටම පල්හැර ගලාගෙන යන එක්කෙනෙක්ද උඩට යන එක්කෙනෙක්ද කියලා අපිටම බලාගත්ත හැකි. නේද? මේ අතන්ට විතරක් නෙමෙයි. කාටත් එක්කද? බණ කියන මටත් එක්ක. මොකද ඒක මගේ ධර්මයක් නෙවෙයි මම නිර්මාණය කරපු මං හදපු එකක් නෙවෙයි. නේද? අපේ ශාස්ත්‍රවරයන් වහන්සේ, සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපි ඔක්කොටම දේශනා කරපු දේ. ඉතින් මේකේ පළවෙනි කාරණාව විදිහට සඳහන් කරලා තියෙන ශ්‍රද්ධාව. කෙනෙකුට ශ්‍රද්ධාව තියෙන්න ඕන ත්‍රිවිධ කෙරෙහි. ඒතර හිතේ තියෙන ප්‍රසන්න බව. හරි. මේ ප්‍රසන්න බව කියලා කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ ප්‍රෞජා භූමියට පත් වෙන්න ඉස්සෙල්ලා ගිහිව ඉන්නකොට පිප්පලි තරුණයා විදිහට බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවට දැක්ක වෙලාවේ දන්නවද ඇතිවෙච්ච හැඟීම කොච්චරද කියනවනම් මේ පින්වන්ත තරුණයා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන වන්දනා කරගෙන වන්දනා කරා. ඒ වන්දනා කරපු වන්දනා කිරීම තුළ තිබුණා වූ ශ්‍රද්ධාව කොච්චරද කියනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා මේ මේ වන්දනා කරන තරුණයා අතුල ඒ වන්දනාවේ ප්‍රබලත්වය කොච්චරද කියනවනම් ඊට ගැළපෙන්නේ නැති ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් නම් මේ ඉන්නේ ඉන්නේ ඔළුව හත් කඩකට පැලෙන්න තරම් ප්‍රබලයි කියලා. සසර ඇති කරගත්ත ශ්‍රද්ධාව. හරි. සරියුත් මහ රහතන් වහන්සේක තැනකදී දේශනා කරනවා මට වෙන කිසිම වෙන කිසිම බ්‍රාහමණයෙක් වෙන කිසිම මිනිසෙක් වෙන කිසිම දෙවියෙක් අතීතයේවත් වර්තමානයේවත් අනාගතයේවත් පහළ වෙන්නේ මේ වගේ මහා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට සම කරන්න පුළුවන් කවුරුත් පහළ වෙන්නේ නැහැ කියලා සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා මේ එක තැනකදී බුදුරජාණන් වහන්සේ මට ඒ තරම් ප්‍රසන්න හැඟීමක් තියෙන බුදුරජාණන් වහන්සේ ගැන කියලා. ඉතින් ඒ ඒ සත්‍තාව අපි තුල තියෙනවා නම් පින්නත් මේ ඒ අතුලාන්ත සද්ධාව උපදින්නේ අපි තුල සකස් වෙන ධර්මාභෝධය තුලින්මයි. මට මේ ජීවිතේ විසඳුමක් නැහැනේ. ඇයි මට ජීවිතේ විසඳුමක් නැත්තේ? නැහැ කියලා මම කියන්නේ. කොහොම දැන් එකම දේ නේද කර කර ඉන්නේ? නේද හරියට මහන්සියලා කවුරු එක තැන දුවනවා කියලා හිතන්නකෝ. නේද? මහන්සියලා එක තැන දුවනවා. හරියට හතියට. හරි වෙහෙසයි. හරිද? ඉතින් කොච්චර දිව්වත් එකම තැන. ඔය ඇස් දෙකට කී සැරයක් නම් එකම රූපය දැන් පෙන්වනවද? එකම ශබ්දය ඇස් ඇහුවද? එකම ගන්ධය, එකම රසය ඔය දිවට ලබා දෙන්න කොච්චර මහන්සි වුණාද? ඔයිට කලින් ලබා දෙන්න මම අහනවා මේ දිනවල සතුටු වෙන්න යමක් කරනවා නම් කලින් සතුටු වෙච්ච ඒවමද නැද්ද කරන්නේ? <laughs> කලින් සතුටු වෙන්න යමක් කරා නම් ඒවමද නැද්ද කරන්නේ? එහෙනම් එක තැන දුන්නොත් නැද්ද? <laughs> ආ නේද? එතන මේ ජීවිතේ එක රැඳ දුවනවා කියලා ගැලවෙන්න පුළුවන්ද ඒ කියලා? ගැලවෙන්න බෑ. හරි අපි හරි අසරණ තත්වයකටපත් වෙලා ඉන්නේ. එළියට බහැලා පාරට බහැලා යන්න බෑ. අපේ හිතේ එක එක එක එක ආසාවන් ඇති වෙනවා. ඉතින් අපි ආරාධනා කරලා ගෙන ගත්ත ආසාවන් නෙවෙයි. නේද? මේ ආසාවන් චිත්තාභ්‍යන්තරයේ ඇති වෙන ඒවට ඉතින් අපි හරියට නිකන් සැඩ පහරකට අහුවෙලා වගේ ඇදීලා යනවා. කර කියා ගන්න දෙයක් නැති වෙනවා අපිට. ඒ කර කියා ගන්න දෙයක් නැති අසරණ තත්ත්වය නේද? අතුල ගිනි ගන්නවා වගේ දැනෙනකොට අසරණයි. ආන්ගේ අසරණකමට විසඳුමක් නැතුව කැඩ පහරකට හොයලා වගේ යන වෙලාවක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය වෙනකොට විසඳුම විසඳුම හම්බ වෙනවා. විසඳුම පේනවා. කරන්න කලින් පේනවා. මේ දේ කළොත් මේ දේ වෙනවා කියලා මම ඕන තරම් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මෙන්න රාගය අයින් කරගන්න හැටි, මෙන්න තරහ අයින් කරගන්න හැටි, මෙන්න ආත්මීය හැඟීම අයින් කරගන්න හැටි කියලා ඕන තරම් පෙන්නලා තියෙනවා. හ්ම් ඒක මගේ දත්තකමක් නෙවෙයි ඒක බුදුසසුනගේ ධර්මයේ තියෙන හාස්කම. එහෙම ඒවා ඇහෙනකොට මට මේ තියෙන ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳගන්න නේද? මේක තමයි ක්‍රමවේදය කියලා ආය මොනවත් නැහැ කියලා දැඩි ශ්‍රද්ධාවක් උපදින්නේ අන්‍ය ධර්මයේ තුලින්මයි වෙන නම් කිසිම ක්‍රමයක් නැහැ. හරිද වෙන කිසිම ක්‍රමයක් නැහැ. වෙන කිසිම ක්‍රමයකින් වෙන දෙයකින් ශ්‍රද්ධාව උපදිනවා කියලා ඒක වැඩකුත් නැත නේද? ඒ කියන්නේ ධර්මය අවබෝධ කර ගැනීමට නෙවෙයි එහෙනම් ඒක බලපාන්නේ. කාට කාට වගේද නේද එක එක එක එක පුද්ගලයින්ට නේද වක්කලිය කියලා දැක්කහනේ ඒ ඒ ධර්ම ශ්‍රද්ධාව ඒ ධර්මයෙන් හින්දා පැහැදිච්ච ගතියද? නෑ පින්නත් වෙනත් දේවල් හින්දා පැහැදිච්ච ගතිය. හ්ම් ඕන දෙයක් කරන්න ලෑස්ති සමහර අය බුදුරජාණන් වහන්සේ කෙරෙහි. මම ඒකට ටිකක් නරක උදාහරණයක් කියන්නද එක්කෝ. නේද? ඊතර සුරතල් සත්තු ඉන්නව නේද? ඒ සත්තු කොහොමද අපිට හි ලැබුණේ? කණ්ඩ දීලා එයාලට අපි ලාභ ලබා දුන්නා, කණ්ඩ දුන්නා, ඔළුව අත ගෑවා නේද? ඒක හින්දා එයා හරි ශ්‍රද්ධාවයිද අපි කරේ. බලන්නකො නේද යනකොට එයාට ගහලා කූඩුවට දානකොට වල් ගෙවන්නවා. අඩුම ගහනේ නේද? එයා හැමදේම මට වල් ගෙවනවා නේද? හැමදේම මගේ ළඟින් ඉන්න හදනවා. මට තරහ ගිල්ලා යාර මගේ යාළුවෙක් හරි ආපු වෙලාවක ඇදලා ගිහිල්ලා කුදරලා ගිහිල්ලා බැන්දා. බැඳලා එනකොටත් එයා හරියට එක්කෙනෙක් මගෙන් ඊයේ පෙරේදා ලියුමක් ලියලා අහලා යනවා. මේ ගෙදර ඉන්න සුත්තල් තට්ටු සංසාර බැඳීමක්වත් තියන අයද මේ ඉන්නේ කියලා. <laughs> ඒ තරමට අපිට අපි රැවටෙන දෙයක් තමයි සුරසල් සත්තුන්ගේ තියෙන මේ නේද පිටිපස්සෙන්ම පිටිපස්සෙන්ම නේ හැම වෙලේම. ඒ පැහැදිලා නේද අපි කියන්නේ. ಗುಣ දැනත් දන්නේ <laughs> බලාගන්න මම කියනවා යාමට හරි හිතවත් කියලා. මම හදිස්සිය යනවා මාස 3කට පෙරදී. අන්න ඒ ටිකේ ඊටාම දුස්සීල, ඊටාම මාත් එක්ක තරහ හරි ඊටාම නරක මිනිසෙක් මෙයාට කන්න බොන්න දීලා ඔලුවට ගන්නවා. දැන් එයා කොහෙද යන්නේ? දැන් එයා යනවා. නේද? දැන් එයා යනවද නැද්ද? ඕන්න වැඩි. එහෙනම් ගෙදර ඉන්න හොරතලාගේ තත්ත්වය එකයි. හරි. එන්නේ ඒ වගේ අපි සමහර අයතෝ සාසනයෙන් අපිට ලැබෙන දේට විතරක් පැහැදෙනවා. හරි. මම හිතා කිව්වා හරිම නරක කතාවක් මේක. උපමාවට ගත්තේ බලු පැටියෙක්. නේද? මට සමහර වෙලාවට සමහර අය කියන ඔය ඔය බලු පැට උපමාවට ගන්න එක නම් නවත්තන්න අපේ ආමසෝනේ. ඕක ඒ තරම් හොඳ නෑ මිනිසුන්ට හරියට සිදෙනවා කියලා. නේද? නමුත් ඉතින් මම නම් කියන්නේ සිදෙන එක හොඳද නැද්ද? කාටත් එක්කද මේ බණ? මටත් එක්කයි. නේද? අපි පහදින්න ඕනේ අපිට සාසනයෙන් ලැබෙන දෙයට මට බොහෝ පින් කරගන්න පුළුවන් කියලා පැහැදිලා හරියන්නේ නැහැ. මට පාංශ කුලේ කරගන්න පුළුවන් හාමුදුරුවෝ ඉන්නවනම් දාන ටික කරගන්න පුළුවන් මට දාන දෙන්න පුළුවන්. හ්ම් මට ප්‍රශ්න කතා කරන්න පුළුවන් කියලා පැහැදිලි හරියන්නේ නැහැ. බුද්ධ ධම්ම සංඝ කියන තේරුවත් මේ ಗುಣ දැන පැහැදෙන්න ඕනේ. හරිද? මගේ හිතවත් එක්ක ඉන්නවා අර බලපැටියා වගේ නෙවෙයි මගේ ගතිගුණ දැකලා මගේ යහපත දැකලා අන්න ඒ ගුණයට පැහැදුනා කියලා හිතන්න. දැන් මම මාස තුනක් විතර කොහේ හරි ගිහිල්ලා ඉඳලා එනවා. එයා කවදාකවත් අර දුස්තිල නේද? දුස්තිල නරක මිනිස්සෙක්ව කට පැහැදිලා ඒ පැත්තට හැරෙයිද? නෑ ඒ ගුණයට පැහැදෙන හින්දා. ඒකෙන්ද ලැබෙන ලාභයට නෙවෙයි, පේන දෙයට නෙවෙයි, ලස්සනට නෙවෙයි නේද? බුදුරජාන් වහන්සේගේ ලස්සනට නෙවෙයි, බුදුරජාන් වහන්සේගේ ශරීරයට නෙවෙයි, ශාසනයේ මහඟතාවයට නෙවෙයි, නේද? මේකේ විසිරීලා තියෙන දෙයක් නෙවෙයි, ඒක පුරාණ ශාසනයේ හින්දා නෙවෙයි, ගුණයටයි පහදින්න ඕන. ආන්ගේ ගුණයට පහදිනවා කියන්නේ අපේ හිතේ නැగిලා එන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව කියන එක කොහේ තියෙන එකක්ද? අපේ චිත්තාභ්‍යන්තරයෙන් නැగిලා එන එකක්. අපේ චිත්තාභ්‍යන්තරයෙන් නැగిලා එන එකක්. ඉතින් ඇත්තටම එහෙම පැහැදිලිවද තියෙන කියලා බලන්න. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දන්නවද කියලා බලන්න. මේ ධර්මයෙන් ලැබෙන මට ලැබෙන සැනසීම, මට ලැබෙන විසඳුම ගැන මට අදහසක් තියෙනවද කියලා බලන්න. එතකොට පුළුවන් හොයාගන්න මං කොතනද ඉන්නේ කියලා. හරි. එහෙනම් අපි කෙටියෙන් කතා කරන්නේ මොකද පරිණාම සූත්‍රය බොහොම දිගයි. හරිද? ඒකින්ද මේවා අපි ඔයිට කලින් සාකච්ඡා කරලා තියෙනවා. හොඳයි. ඊළඟට තියෙන කායතර පළවෙනි එක ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තියෙනවා නම් එයාගේ අභිවෘද්ධියක්මයි තියෙන්නේ. නිවැරදි ශ්‍රද්ධාව තියෙනවා නම් අභිවෘද්ධියක්මයි තියෙන්නේ. ඒ ශ්‍රද්ධාව කියන්නේ හරි බලවත්. ඇයි වැරද්දක් කරන්න දෙන්නේ නැහැ හිත. මගේ බුදුරජාණන් වහන්සේ මෙච්චර කැපකිරීමක් කරා. මම මේ ශාසනය ඉඳගෙන ශාසනයේ සිව්වනක් පිළිතර විදිහට මොකද්ද මම මේ කරන්නේ? නේද? මම ශාසනයට හානි වෙන දේ කරනව නේද? කියලා. පින්නත් මේ හරියට ශ්‍රද්ධාව තියෙනවා නම් ධර්මයට පටහැනි නැත්නම් ධර්මය තුල නැති දෙයක් තියෙනවා කියලා කියන්නේ පුදුම බයක් ඇති වෙන්න ඕනේ. හරිද? ත්‍රිපිටක ධර්මයක් අපිට තියෙනවා. ඒක තුළින් නිවන් දකින්න මාර්ගය පාදා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම තියෙද්දි නැති දෙයක් තියෙනවා කියලා කියන්න පුදුම බයක් ඇති වෙන්න ඕන. හරි ශ්‍රද්ධා සම්පන්නකමක් තියෙනවා. ඒ තරම් මේ ශාසනය බලගතුයි. මේක මේක බොහොම අමාරුවෙන් පිළිහිටපු ශාසනයක්. හරියට දුක් විඳලා පිළිහිටපු ශාසනයක්. මේ ශාසනයත් එක්ක සෙල්ලම් කරන එක නේද? ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. අපිට කැමති කැමති විදිහට මේක මේ ශාසනයට අත තියන්න බෑ බුදු කෙනෙක්ගේ දඩි අදිෂ්ඨානයක්. තව ඉස්සරහට පරිණාම සූත්‍රයේ තියෙන අදිෂ්ඨානය ගැන මම කියනකොට කියලා දෙන්නම්. ඒ අදිෂ්ඨානය කොහොම එකක්ද කියලා. ඒකට පටහැනිව අපිට හිතේ චේතනාවට සෙල්ලම් කරොත් නේද? ඊට වැඩිය හොඳයි. කුඹරක් කොටාගෙන නේද? අමාරුවෙන් මේ බත් ටිකක් හදාගෙන කොහොම හරි හම්බෝලයක් එක්ක කාලා පැදුරක බුදියගෙන ඉන්න එක හොඳයි ඊට වැඩිය. කමන්න පුළුවන් විදිහට. හොඳයි කොහොම නමුත් කමන්නේ දෙවෙනි කාරණාවට අපි යමු යමු දෙවෙනි කාරණාව තමයි හිරි තුන්වෙනි කාරණාව තමයි ඔත්තප්ප ඒ කියන්නේ පාපයට තියෙන ලැජ්ජාව සහ බය පාපයට තියෙන ලැජ්ජාව සහ බය හරිද මේ ලැජ්ජාව සහ බය වර්ධනය වෙන්න ඕන අපේ එතකොට ලැජ්ජාව බය කියන්නේ කොහේ තියෙන ධර්මද එතකොට අපේ సంతාණයෙන් නැగిලා එන්න ඕන ධර්ම නේද දැන් මං අහන මේ අතංගේ ලැජ්ජා බය තියෙනවද ලැජ්ජාව බය තියනවද? ඕ වහන්සේට නැති නැද්ද දන්නේ නැහැ. අපිට නම් පොඩි කාලේ නම් ලැජ්ජාව බය තියෙනවා නේද? අපි ලැජ්ජාවට බයට හැදිච්ච වැඩගත් නේද? දරුවෝ පොඩි කාලේ නම් නේද ලැජ්ජාව බයට හැදෙන. මං කියනවා හුඟක් දෙනකොට ලැජ්ජාව බය නැහැ කියලා. හරිද? මං කියනවා වුණාට හුඟක් දෙනකොට ලැජ්ජාව බය නැහැ කියලා. දැන් ඔන්න හොයාගත්ත හැකි. හරිද? අකුසලයන් සිද්ධ වෙන අපේ අතින් බොහෝ අකුසලයන් සිද්ධ වෙනවා. නේද? එතකොට මේ පාපයට අකුසලයට තියෙන ලැජ්ජාව සහ බය අපේ හිතෙන් නැగిලා ඉන්න ඕන එකක්. හරිද මම දැන් ඔප්පු කරන්නයි යන්නේ මම කියව කතාව. දරුවන්ට ආදරේද? ගොඩක්. ගොඩක් ආදරේ. දරුවන්ට තියෙන ආදරය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? හා. බය නැද්ද? ඒ අකුසලයට බය? බයද? ඒ අකුසලේ නැගෙනකොට ආදරය ඇතිවෙනකොට බය උපදිනවද? ආන් අපේ හිතින් බය උපදින්නේ නැහැ නම් බය නැහැ. ධර්මය ගැන අවබෝධය තියෙන කෙනාට තමන්ගේ හිතේ කවුරුන් හෝ ගැන බැඳීමක් ආදරයක් උපදිනකොට බයක් උපදිනවා. මේ නොවිය යුත්තක් වුණා කියලා බයක් උපදින්න ඕනේ. ඇයි? එන්න ඒ ඒ බැඳීම තමයි ඒක බන්ධනයක්. ඒක බැඳීමක්. ඒක රත් වෙන දෙයක්. ඒක පිච්චෙන දෙයක්. නේද? ඒක මරණයේදී අයින් කරන්න තියෙන දෙයක්. මරණය වෙනකොට අයින් කරගන්න බැරි වුණොත් නේද බොහෝ විනාශකාරී දේවල් ඇති වෙන දෙයක්. ඒක තබා ගත යුතු දෙයක් නෙවෙයි. ඒක හිතෙන් බැහැර කළ යුතු දෙයක්. දරුවෝ නෙවෙයි බැහැර කරන්න ඕන. බැඳීමයි අයින් කරන්න ඕන. හැමදාම කියනවා දරුවෝ නෙවෙයි අයින් කරන්න ඕන. දරුවවත් දෙමාපියෝවත් ආදරය කරන අයවත් නෙවෙයි අයින් කරන්න ඕන. පුද්ගලයන් අයින් කළ වැඩ නෑ. ඒවා එහෙමම තිබ්බාවේ. නේද? බැඳීමයි අයින් කරන්න ඕන. නැතුව බැරිකමයි අයින් කරන්න ඕන. නොබලා ඉන්න බැරිකමයි අයින් කරන්න ඕන. ආන් ඒක ගැන අපිට බය උපදින්නේ නෑ. එහෙනම් අකුසලයේහි බය නැහැ. තමන්ගේ හිතේ බය නැහැ. හරි. දරුවන්ට ආදරය කරන්න ලැජ්ජා වෙන්න ඕනද? දරුවන්ට හරි කාට හරි ආදරය කරන්න ලැජ්ජා වෙන්න ඕනද? මේක මහ බුදුම කතාවක් නේද? එහෙම වෙන්න ඕනේ පිසුද? මෙච්චරලා හොඳට බණ කිව්වා ඒ පාර නිකන්. මේ බලන්න. ඒ කියන්නේ මේවා අපි කතා කරන්නේ ඇයි? ඊළඟ මෙවැනි මානසික තත්ත්වයන් ඇති කරගත යුතු වෙනවා අභිවෘද්ධියක් ඇති කරගන්න සසර ජීවිතේ. හරිද? ඒ කියන්නේ මේවා වැඩිලා තියෙනවා නම් මේ බය වැඩිලා තියෙනවා නම් මගේ හිතේ ලෝභ දේශ මොහ ඇති වෙනකොට බය උපදිනවා නම් තමයි ඒවා අඩු කරගන්න ඈත් වෙන බය උපදින විදිහට මනස හදා ගන්න ඕනේ. හරිද? තේරෙනවද ක්‍රමවේදයක් ඒක? අපූර්ව ක්‍රමවේදයක් ඒක. එහෙනම් අපේ හිතමයි අපිව නිවන තල්ලු කරන්නේ. අපේ හිතමයි අපිව අපායට තල්ලු කරන්නේ. හ්ම් හොඳයි දැන් බලමු අර පැත්ත ලැජ්ජාව මොකද්ද කියලා. ස්ත්‍රියක් ඉන්නවා කියලා හිතන්නකෝ. මේ තැනැත්තිය තමන්ගේ පුරුෂයා එකවරයක් රවට්ටනවා. හරිද? මෙයා කමන්නේ නැහැ කියලා සමාව දෙනවා. දෙවෙනි වතාවෙත් රවට්ටනවා. මෙයා කමන්නේ නැහැ කියලා දෙවෙනි වතාවෙත් සමාව දෙනවා. තුන්වෙනි වතාවෙත් රවට්ටනවා. ආයෙතරම් මෙයා සමාව දෙන්නයි ලෑස්ති. අපි මොනවා කියයිද? අපි යාළුවෙක් කියලා හිතන්නකෝ. අපි යාර මොකද්ද කියන්නේ? තුන්වෙනි සැරේත් පැවැත්වුවා තවත් සමාව දෙන්න ඔයාලට ආරජ්ජා නැද්ද කියන්නේ. එහෙම කියනවා නේද? රවට්ටන්න රවට්ටන්න නැවත නැවත විශ්වාසය තියෙනවා නම් අපි කියන යාර ලැජ්ජා නෑ කියලා. නේද? මම මේ අත්තන්ගේ මෙහෙම අහනවා. පුංචි කාලේ ඉඳන් තමන්ගේ අම්මට ආදරෙන් හිටියා. තාත්තට ආදරෙන් හිටියා. යාළුවන්ට ආදරෙන් හිටියා. නේද? සහෝදරයින්ට ආදරෙන් හිටියා. ඒ ඒ හැම කෙනෙක් ගැනම ලොකු විශ්වාසයක් තියාගෙන හිටියද නැද්ද? ඒ හැම කෙනෙක්ම විඩෙන් විඩේ විඩෙන් විඩේ විඩෙන් විඩේ ඇත්ති පදං සිද්ධවද නැද්ද? ඇත්ති තරම් සිද්ධවද නැද්ද? කොහේ හරි බලන්න කාට එක්ක හරි බැඳීමක් තිබුණා නම් ඒ බැඳීම හින්දා ඇත්ති තරම් සිදුනද නැද්ද? නේද විශ්වාසය කරුණාද නැද්ද බලාපොරොත්තු වෙච්ච විදිහට කටයුතු කරේ නැතුව නැතුව සිද්ධ වෙන ස්වභාවය ඕන තරම් අත්විඳද නැද්ද වින්දද නැද්ද? හා. එහෙනම් තවත් කෙනෙක් කෙරෙහි බලාපොරොත්තුවක් තියන්න ලැජ්ජා නැද්ද? <laughs> ලැජ්ජා නැද්ද? ඔව් මේක බොහොම ගැඹුරු කතාවක් නේ කියන්නේ. සංස්කාරය කෙරෙහි සංස්කාරයෙන් පිළිසරණ පතන්න අපි ලැජ්ජා වෙන්න ඕනේ. ඇයි? කාලා තියෙන පරිප්පු ටික නේද? පින්වත්නි කිසිම කෙනෙකුට අපිට කිසිම විදියකින් එක දිගට එක හිතෙන් අපිත් එක්ක එක දිගට වාසය කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ මොකද ඒ අත්ංගයේ సంతානත් නිබඳව වෙනසකට වාජනය වෙන එක සංස්කාරයේ හැටි ඒ කාටවත් දොස් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ අද පුද්ගලයා කෙරෙහි නෙවෙයි ලැජ්ජාව උපදින්න ඕනේ සංස්කාරය කෙරෙහි සංස්කාරය කෙරෙහි බැඳීම් තියාගෙන මේක තවත් මට සලකයි මේක තවත් මේක කෙරෙහි තවත් මට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා යම් කෙනෙක් ලෑස්ති නම් කෙනෙකුට ආදරය කරන්න තවත් බැඳීම් ඇති කරගන්න බලාපොරොත්තු තියාගන්න ලෑස්ති නම් හරිද විදර්ශකයාගේ සිතෙහි එවැනි දෙයකට තමන්ගේ හිතම ලෑස්ති වෙද්දී මොකද උපදින්නේ ලැජ්ජාව උපදිනවා සංස්කාරයේ යථා ස්වභාවය දන්නේ නැත්තන්ට ලැජ්ජාව උපදිනවා තවත් මම තවත් මට ලැජ්ජා නැවෙන ඇත්තටම නේද අපි ඊළඟට සමහර සිද්ධිවලදී කියනවා මටම ලැජ්ජා නැතිකමට තමයි මම මේ කායසරය කරේ කියලා ඒ වගේ සංස්කාරය කියලා එහෙම උපද එහෙම අදහසක් උපදින්න ඕනේ. අන්න ඒ වගේ ලැජ්ජා බය තියෙනවා නම් අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි. ලැජ්ජා බය නැත්තම් පරිහානියක් බලාපොරොත්තු විය යුතුයි. ඉතින් බලන්න මට එහෙම ඒවා තියෙනවද දැන්? නේද? මට එහෙම ඒවා තියෙනවද? මං අහන මේ ලක්දෙරණේ ධර්මයන්ව හැසිරෙන එවැනි මානසිකත්වයන් තියාගෙන ඉන්නයි නැහැ කියලා හිතන්නේ. නැහැ කියලාද හිතන්නේ? ඕනේ තරම් ඉන්නවා. ඕන තරම් ඉන්නවා පින්නත්. හරි. සංස්කාරය කෙරෙහි බය, සංස්කාරය කෙරෙහි ලැජ්ජාව, උපදින సంతාන ඕන තරම් තියෙනවා. ඒ సంతාන සකස් කරගත්ත හැටියට. එහෙම සකස් කර ගැනීමෙන් තමයි මේකෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. මගේ හිතේ හැම වෙලෙම බය උපදින්න ඕනේ. හැම වෙලෙම ලැජ්ජාව උපදින්න ඕනේ. මගේ මනස ඒ විදිහට සකස් වෙන්න ඕනේ. දැනට නැත්තම් නේද? මොකද කරන්න ඕනේ? හදා ගන්න උරු පින්නන්නේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. ආ සංස්කාරයේ ආදීනව මෙනෙහි කරන්න ඕනේ. මේක කවදාකවත් මට කොච්චර මගේ ආසන්නයේ ඉන්න කවුරු හිටියත් නේද? අන්තිමට ඒක දර කොටයක් වෙලා ගෙදර එනවා. නේද? මං කොච්චර ඊට පස්සේ තෙන්ට වෙලා මරලා තෝනේ දුන්නත් ඇහැ කරින්නේ නැහැ. බලන්නේ මට අයිති නැති දේවල් මගේ ළඟ කරකෙන්නේ. නේද? මගේ වටේ මේ කරකෙන සියල්ල දරුවෝ විදිහට කරගෙනවා, දෙමාපියෝ විදිහට කරගෙනවා. නේද? ඒවා නිකන් අඳුරු හැවෙනැලි වගේ. අඳුරු හැවෙනැලි වගේ. හිතන්න තවත් කෙනෙක්ගේ හිතක් දිහා හිතක් ගැන පොඩ්ඩක් බලන්න ඔක්කොම තියෙන අපිට අනුමාන අදහසක්ද නැද්ද? මම මෙහෙම අහන වෙලාවට සමහර අය තමන්ට ඊ타මත්ම විශ්වාසයි කියලා කියන්න පුළුවන්. ඊ타ම විශ්වාසයි කියලා කියන්න පුළුවන් හරියට මම ජීවිතේ තේරුම් අරගෙනමයි ඉන්නේ හරියට මම මෙන්න මේ තැනත්තාව තේරුම් අරන් ඉන්නේ මෙන්න මේ තැනත්තේව තේරුම් අරන් ඉන්නේ කියලා කියන්න පුළුවන් එක්කෙනෙක් හරි මෙයාට ඉන්නවද ඉන්නව ඉන්නවද අහවලා තේරුම් අරන් ඉන්නේ කියලා එක්කෙනෙක් හරි මම කියන්නේ අම්මව හරි ඇයි දන්නේ බැරි බෑ ඒ කවදාකවත් තාම අපිට වෙලාවට කරන්නේ පුදුම හොඳක් අප්පා මෙයානම් කියලා වෙලාවකට හිතෙනවා මොන පිස්සුද මං හිතුවා හිතුව කෙනා නෙවෙයි මෙයා කියලා හිතන ආයතරයක් හිතනවා නෑ නෑ මට ආදරේ වගේ කියලා හිතනවා ආයතරයක් හිතනවා නෑ නෑ එහෙම නෑ කියලා ඉතින් මේ පොත පෙරල පෙරල ඉන්නේ ඇයි යන්තම් ඇස් පේන කෙනෙකුට කටුස්සෙක්ගේ පාට තෝරගන්න කිව්වොත් මොකද වෙන්නේ කටුස්සෙක්ගේ පාට තෝරගන්න යනවා යන්තම් යන්තම් ඇස් පේන කෙනෙක් වර්ණ පේන්නේ අමාරුවෙන් එයා බලනවා මේ සතා රතු පාටයි වගේ කියලා අමාරුයි ඉතින් මහන්සි වෙලා වෙලා යන්තම් තේරුම් ගන්නවා තේරුම් ගන්නකොටම ආ වෙනස් වෙනවා කටු සකා පාට වෙනවා එතකොට ඊට පස්සේ අයියෝ මට වැරදුනානේ බලනකොට මේ මේ දැන් හිතන්නේ මට රතු පාටයි කියලා දැන් බලනකොට කහ පාටයි කියලා එතකොට චුට්ටක් කියලා තේරුම් ගන්නවා දැන් කොළ පාටයි කියලා හිතනවා නේද හැබැයි කොළ පාටයි කියලා බලනකොට ආයෙත් නෑ නෑ අර කලින් වගේම තමයි රතු පාටයි වගේ තමයි කියලා ආයෙ හිතෙනවා නේද ඉතින් අන්න එහෙම තමයි ජීවිතේ ඒ වගේ තෝරගන්න බැරි මේ සංස්කාරය කෙරෙහි ලැජ්ජා නැතුව අපි තවත් මේක පිටිපස්සේ දුවන් රැස් වෙලා. ඉතින් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙච්ච වෙලාවේ අන්න ඒ වගේ අපිට නිවැරදි ධර්මතා අපේ තුලින් අපේ సంతාන තුලින් උපදින විදිහට සකස් කරගන්න පුළුවන්කම තියෙද්දී කොට්ට මෙට්ට ගැන ඇඳන් ගැන ගෙවල් ගැන නේද <laughs> රෙදි ගැන බත් ගැන වැටවල් ගැන නේද ඔය ඔය කම්බි කණු ගැන හරින ඒවා ඒවා ගැන කල්පනා කර කර ඉන්නවා. ගස් ගැන කොහේවත් තියෙන දේවල් මස් ගැන කටු ගැන මේ වගේ දේවල් ගැන කල්පනා කර අපේ කාලේ ගෙවුවා. ඒකින්ද හරියට ඔර්ලෝසු දිහා බලන්න පුරුදු වෙන්න. ඔර්ලෝසු දිහා බලාගෙන ජීවත් වෙන්න හරි. ඇයි මම එහෙම කියන්නේ? ඔර්ලෝසු දිහා බලාගෙන ජීවත් වෙන්නේ නැත්නම් තේරෙනවා කාලේ යනවා කියලා. ඔරලෝසු දිහා බලනක මොහොතකට නවත්තලා නේද වෙන වැඩක් කරනකොට කොච්චර වෙලා ගියාද කියලා දැන් ඒක දෙරම ඔරලෝසු දිහා බලන් ඉන්න කියන එක නෙවෙයි මේ ඇහෙන් බලන් ඉන්න කියලා නෙවෙයි මම කිව්වේ හැම වෙලෙම අවධානය තියෙන්න ඕන මගේ කාලය ගැන හරිද කාලය ගැන අවධානය තියෙන මනුස්සයට තේරෙනවා කාලය කාලය යනවා කියලා අනිත් නේද හුඟක් වෙලාවට මම කියනවා අහලා තියෙනවා දන්නේම නැහැ නේ වෙලාව ගිහිල්ලා නේ අප්පා දන්නේම නැහැ වෙලාව ගියා කියන වචනේ අපේ අතින් කියෙන්න බෑ. ඒ තරම් අපි සිහියෙන් ඉන්න ඕන. හරි. ඒ මොකද එක තත්පරයක් අහක යන්න දෙන්න එපා ජීවිතේ ධර්මය අවබෝධය සඳහා යොදවන්න ඕනේ. හැම නිමේෂයක්ම. ඒකින්ද ලෝභ දේශ මොහ ඇතුනම කාලය අමතක වෙනවා. මම මරණයට ලං වෙනවා කියලා අමතක වෙනවා. හොඳයි. ඊළඟට තියෙන්නේ යම් කෙනෙක් බහුශ්‍රතභාවය තියෙන්න ඕනේ කියන එකයි. අපි හැමදාම කියනවා පින්වත්නි ත්‍රිපිටකය ගැන හදාරන්න කියලා. අපේ වාසනාවට බිහි වුණා හේරුකාණේ මහානායක ස්වාමීන් වහන්සේ. ඒකෙන් අපිට පහසුවක් වෙලා තියෙනවා ත්‍රිපිටකය හදාරගන්න. ඒයි උන්වහන්සේ ත්‍රිපිටකයට අනුකූලවම මේ පොත්පත් සකස් කරලා තියෙනවා. ඉතින් ඒකෙන් අපි බොහෝ අනුමත කරන දේවල් අපි අපිට තේරෙන හැටියට නේද? ඒ පොත්පත් බොහොම හොඳයි. මූලික ඒ ටිකවත්. අඩුම ගානේ ධර්මය අවබෝධ කරගන්න ලෑස්ති වෙන අය Tamanට පදනමක් හදාගන්න ඕනේ. ඒ පදනම තුල ඉන්නකොට Tamanට තේරෙනවා මෙන්න මේක තමයි ධර්මය කියලා. බහසුතභාවය නැති වෙච්ච අයට මොකද වෙන්නේ? කවුරු හරි කොහේ හරි තැනක ඉඳන් මොකක් හරි එකක් කිව්වහම නේද? කොහේ හරි තැනක ඉඳන් මොකක් හරි එකක් කිව්වහම ඒ පිටිපස්සේ දුවන්න පටන් ගන්නවා. අපේ පිටිපස්සේ එන්න කියලා නෙමෙයි කියන්නේ. මගේ පිටිපස්සේ එන්නේ නැති ධර්මනේ මට ලාභයි. හරි. එහෙම කොහොමත් නෙමෙයි. මොකක් පිටිපස්සේ යන්න ඕන? ධර්මයේ පිටිපස්සේ යන්න ඕන. ඒක තමන්ට ගුරුවරු ආශ්‍රය කරද්දී බහස්ෘතන ධර්මය ගැන හොඳට දන්නවනම් හරිද? ඒ කියන්නේ අවබෝධය කියන එක නෙවෙයි දැනීම සහ අවබෝධය කියන්නේ දෙකක්. ඉස්ලාම් පොත්පත් පරිශීලනය කරලා ධර්ම ශ්‍රවණය කරලා මේකයි ධර්මයේ මට තව වැඩ තියෙනවා. පාර දන්නවා, පාර අහගෙන තියෙනවා. පාර තේරෙනවා මට මෙහෙම ගියාම හරියට තාම ගිහිල්ලා නැහැ. නේද? අන්න ඒක ඒක නා හරියට මග ලකුණුත් එක්ක පාර අහගෙන තියෙනවා නමුත් යන්න තියෙනවා මට තව. හරිද? ආන් ඒක තමයි බහස්වභාවය කියලා කියන්නේ. මම නුවරින්නම් කොළඹට එන්න පාර හදගත්තා. ඒතකොට කට්ටියගෙන මේ මේ තැන් හැරෙන්න ඕන. මෙතනදි මෙන්න මේ වගේ හන්දියක් තියෙනවා. මෙතනින් මේ පැත්තට හැරෙන්න ඕන කියලා මාර්ග ලක්ෂණ ඔක්කොම කියලා මම හොඳට දන්නවා දැන් ඒක. අනේ මට හොයාගෙන යන්න ලේසිද? තාම ගිහිල්ලා නැහැ. හරිද? අන්න ඒ වගේ තමන්ගේ නිවන දක්වා යන ගමන පිළිබඳව තමන් මාර්ගය අමාර්ගය තෝරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ සඳහා බෞද්ධත්වභාවය තියෙනවා. බෞද්ධත්වභාවය තියෙනවා නම් අභිවෘද්ධියක්මයි. බෞද්ධත්වභාවය නැත්තම් පරිහානියක්මයි. හරිද? ඒක තේරුම් ගන්න අපේ අපිට සංඥාවක් විතර නැగిලා එන්න ඕනේ පින්නොදී බොහෝ ඇසු පිරුතෙන් ඇති කියලා කියන්නේ ඒකයි. බොහෝ ඇසු පිරුතෙන් ඇති කියලා කියන්නේ ඒකයි. හ්ම්. ඉතින් ඒකෙන් දා පොත්පත් හොඳට පරිශීලනය කරලා ත්‍රිපිටකය පරිශීලනය කරලා ධර්ම විනය යම් ප්‍රමාණයකට හදාරන්න ඕනේ. කෙලින් කට්ටිය කියන හරි අමාරුයි මේ පොත් බලන්න කියලා. නමුත් උවමනාව තියෙනවා නම් දවසක් දෙකක් තුනක් අමාරුවෙන් හරි ඔය තියෙන පරිවර්තන අරගෙන ඒවා සිංහල පරිවර්තනේ තියෙනවනේ දැන් නේද මේ පැත්තේ පාලි පරිවර්තනේ තියෙනවා මේ පැත්තේ ත්‍රිපිටක පොත්වල තියෙනවා ඉතින් ඒවා අරගෙන කියවනකොට ඒ පුරාණ සිංහලයේ ටිකක් ඉස්සෙල්ලාම අමාරුයි හැබැයි චුට්ටක් අපේ මනසට ඒක හුරු කරගත්තාම මේකයි තියෙන්නේ කියලා එතකොට ඊට පස්සේ ටිකට මේක පහසුවෙන් පරිශීලනය කරන්න පුළුවන් නැත්නම් ඉස්සෙල්ලාම නම් ටිකක් ඔළුවට දෙනවා වගේ තේරෙනවා කෝකද දෙයින් කරේ නේද මම හැමදාම කියන්නේ නේද පිර කොරියාව යවන්න නම් භාෂාව ඉගෙන ගන්න කිව්වොත් අපේ අපේ අය ඕනේ නේද? ඒකට ඇත්තේ වමනාවයි තියෙන්න ඕන. හරිද? වමනාව තියෙන කෙනෙකුට මේක කරන්න පුළුවන් ඒක වටිනාකම දැනගන්න ඕනේ. හරිද? ඉස්සර වගේ නෙවෙයි දැන් ඕනම හුඟක් අය අයට මේ ත්‍රිපිටක ග්‍රන්ථාදියට ළඟා වෙන්න පහසුයි. ඉස්සර පන්සලට හිර වෙලා තිබ්බ ඒවා. දැන් එහෙම නැහැ. ඉස්සර සායන්නාංශ බණ කියනකොට නේද මතකද අපි පොඩි කාලේ කියන්නේ බණ පොතේ තියෙන හැටියට අපි ඉතින් ගමු බණ පොත කොහෙද අපේ තියෙන්නේ නේද? කොහෙන්ද උන්වහන්සේට මේ ධර්ම දේශනා ධර්මය ආරස යන්නේ නැහැ. නේද? ඉතින් විහාරස්ථාන වල තියෙන පිටක පොත් විහාරස්ථාන වල වෙන සාන්නසලා පරිහරණය කරලා අපිට බණ කියලා දුන්නා. අද එහෙම නැහැ. අද ඒ ඔක්කොම තමන්ගේ තමන්ගේ පරිගණකයට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ අතේ තියෙන දුරකථනයට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් අපිට ඉක්මනින් මේවට ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද ඔය දුරගතන එහෙම හූරනව නෙවෙයි ධර්මයේ ආරෙන්න වෙන දෙයකට එහෙම හූරනව නෙවෙයි ඔක ඔන්න. ධර්මයේ හොයන්න ඒක හූරන්න කමන්නේ ඉතින් අපි ළඟ මේ බහුතරතාවය ඇති කරගන්න අපි ලොකු කටයුත්තක් කරන්න ඕනේ. එහෙනම් මොනවද දැන්? ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, හිරි තියෙන්න ඕනේ, ඔත්තප්ප තියෙන්න ඕනේ, බහුසත්භාවය, බහුසත්භාවය තියෙන්න ඕනේ පින්නත් නේ. ඊළඟට ආරද්ධ විරිය. අපි විරිය සම්බෝධ්‍යංගය ගැන කතා කරද්දී කිව්වා හැම වෙලෙම අරමුණු වීරියෙන් කටයුතු කරන්න ඕන. මගේ ළඟ තියෙන අකුසල මම එකයි අහුවේ. දරුවන් කෙරෙහි ආදරයක් උපදිනකොට පවා මේක නොවිය යුක්තක් වෙන්නේ මාව රත් වෙන දැවෙන පිච්චෙන එකක් නේ වෙන්නේ. මේක හරියන්නේ නැහැ. නේද? මගේම දරුවෝ තමයි මම ඒකට සියලු යුතුයකම කරන්න ඕන. හරි මතක තියාගන්න උදාහරණයක් කියන්නද? බුදුරජාන් වහන්සේගේ ශාසනයේ මේ අය දරුවෝ හදනවා වගේ ස්වාමීන් වහන්සේලා කුඩා ස්වාමීන් වහන්සේලා හදනවද නැද්ද? හ්ම් බුදුරජාන් වහන්සේ අපිට අපිට දේශනා කළා කියනවා තාත්තා වෙන්න කියලා. හරි. පොඩි හාමුදුරන්ගේ තාත්තා වෙන්න ඕනේ. පොඩි හාමුදුරන්ට දේශනා කළා කියනවා පියාව හා සමානව එහෙනම් පියා පුතා වගේ මේ දෙන්නා කටයුතු කරගන්න ඕන. තාත්තා වගේම සලකන්න ඕන පොඩි හාමුදුරන්ට. හැබැයි මැද තියෙනවා කොන්දේසියක්. තාත්තයි පුතයි වගේම කටයුතු කරගන්න ඕනේ. හරිද? දැන් මෙහෙම තියෙනවා. ලොකු හාමුදුරන්ට පරික්‍රම මෙලවා තියන්න ඕනේ, උණු වතුරක් ගෙනත් තියන්න ඕනේ, සිවුරු හොදලා දෙන්න ඕනේ, සරප්පු දෙක ළඟින් තියන්න ඕනේ, ඔක්කොම කරන්න ඕනේ. දන්නවද? අසනීපයක් වුණොත් පොඩි හාමුදුරන්ට මොකද කරන්න ඕනේ? ඒක ඔක්කොම අනිත් පැත්තට ලොකු හාමුදුර කරන්න ඕනේ. ඒක විනය නීතිය තියෙනවා. හරි. අසනීපයක් වුණොත් උණු වතුරක් ළඟට ගිහින් දෙන්න ඕනේ, ඔක්කොම තියෙනවා. ඒ විදිහට මේ දෙන්න ජීවත් වෙන්න ඕනේ. හැබැයි පිය පුතු ස්නේහය තියෙන විදිහ නෑ. පියපුතු ස්නේහය නැති තාත්තයි පුතයි දෙන්නා. හරි. සියලු යුක්කන් ටික සිද්ධ වෙනවා. මේ ස්නේහයත් එක මොකක්ද වෙන්නේ? අඩදබරයි ඇති වෙන්නේ අන්තිමට. නේද? ඒකෙන්ද නිවසේක අපිට මේ විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අතුලාන්තයෙන් නැගෙන ওই ගිනි ගන්න දේවල් ආශ්‍රයයන් නැගෙනකොට කිසිම විදිහකින් මම මේ මේවා අයින් කරන්න ඕනේ කියලා හරි හැම වෙලෙම පටන් ගන්න වීරෙන් ඉන්න අපි හැමදාම පරාදයට ඉන්න මේ පරාදේ බාර ගන්න නැත්තේ නේද? මම මේ කතාව හැම වෙලෙම කියනවා. අපි හැම වෙලෙම පරාදයි. නේද? වෙන දේවල් එක්කනේ කෙලස් එක්ක ගන්නකොට හුඟක් වෙලාවට අපි පරදිනවා. ඒ පරදීම අනේ මට බෑ අනේ මට බෑ අනේ මට බෑ කියලා කොච්චර කරත් මම මේ පැත්තටම ඇදිලා යනවනේ කියලා සමහර අය පරාජය බාර ගන්නවා. හරිද? අන්නේ පරාජය බාරගත්ත දවස තමයි කෙනෙක්ගේ තියෙන අවාසනාවන්තම දවස. හරිද? පෙරදුන දෙමාර. හ්ම්. සසර සසර පුරුදු කරපු මේ දේවල් එක කරන සටන මේක. අද පෙරදුනා නම් ඊයේ පෙරදුනා නම් සතියක් පෙරදිලා හිටියා නම් නෑ මං ආයෙ පටන් ගන්නවා. හරිද? අයියෝ මට බෑ මේක නම් කරන්න බෑ කියන තැනට එන්න එපා කවදාවත් මොන තරම් බැරි වුණත් අන්තිම මොහොතේ අන්තිම අන්තිම සටනට ලැස්තිෙන්න මරණ ඇඳේදී හරි මම මේ වැඩේ කොහොම හරි සෝවන් වෙනවා. හරිද? කොහොම හරි සෝවන්. අන්තිම මොහොතේ හරි මම මේක කරගන්නවා. ඇයි මේ අවස්ථාව මට කියන්න පුළුවන්. පාරණ්ඩලක් වගේ හරි ඉඳගෙන නේද අන්තිමට මේ ශරීරයේ උපදිනා වූ මරණ ආසන්නයේ උපදිනා වූ වේදනාව මට විදර්ශනා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පින්නන් ඒ ඒ කාලේ උදා වෙනකොට Taman කොයි විදිහකින් හරි වීරිය උපදවාගෙන ධර්ම අවබෝධයෙන් හිටියොත් ඒ මොහොතේ ඇති වෙන වේදනාව විදර්ශනාවට හරව ගන්න පුළුවන් වෙයි. ඒ මොහොතේ හරි Tamanට තේරෙවි. ළඟ ඉන්න අයගෙන් වෙන් වෙන්න බැරුව මැරෙන්න හදන්න නැතුව නේද? හ්ම් තමන්ගේ තමන්ගේ ශරීරය තුල තියෙන වේදනාවට හිත යොමු කරගන්නවත් අඩුම ගන්න. නේද? පුළුවන් වුණොත්. තණ්හාව නේද? ෂේ වෙන්න තියෙනවා. ඒකෙන් තර නේද නූලෙන් බේරුණා කියන්නේ අන්න එහෙම හරි කරන්ඩ හැම නිමේෂයකම ශක්තියක් ධෛර්යයක් වීරිය අධිකතර වීරියක් තමන්ගේ තුළ මම මේ කොහොම හරි කරගන්නවා කියලා. හරි. එන්නේ ඒ වගේ අරමුණ වීරියගේ හැම වෙලේම වැටෙන වැටෙන හැම වෙලේම නැවත නැගිටින්න ඕනේ. වැටෙනකොට වැටෙනකොට නැගිටවන්න අම්මයි තාත්තයි හිටියා වගේ බුදුරජාණන් වහන්සේ අපිට ඉන්නවනේ. නේද? ධර්මය අපිට තියෙනවනේ. එහෙනම් මොකටද වැටි වැටි ඉන්නේ? වැටෙන හැම වෙලේම නැගිටවන්න ධර්මය තියෙනවා. ඒ ධර්මය තුලින් පෝෂණය වෙනකොට අපි වැටිලා ඉන්නේ නැහැ කවදාකවත්. වැටෙනවත් නැහැ. වැටෙන්නේ ඇයි? තාමත් අපේ මනස නේද ශක්තිමත් නැති හින්දා. ඒකින්ද ඒ වැටීමෙන් අයින් වෙලා නේද? එක එක තැන්වල මොකද මේ බාල්දුවේ ඉන්නේ? නේද ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන් කාගේවත් මත රඳා පැවතිලා තින්නේ ඇයි මේ නේද ඔය ඔය හිතවල සතුට කාගේ මතද තියෙන්නේ ඔය ආදර කරන දෙන්නේ තුන් දෙනෙකුට බාර දීලා හිත බදු දීලා 99 අවුරුද්දකට බදු දුන්නා වගේ නේද ඊට පස්සේ දීලා ඉවරලා දැන් කෑ ගහනවා නේ මට හයියෙන් කතා කරන්න එපා මගේ ළඟට වෙලා ඉන්න මට පේන්න ඉන්න අපරාධ අපරාධ මේක දුන්නේ නේද තීන්දුවටම දීලා ඒකින්ද මහ පෞරුෂයකින් නේද මහ නේද කාටවත් කාගේවත් ඉස්සරහ නැමෙන්නේ නැති තමන්ගේ කියලාම සතුට ඇතුළාන්ත සතුට උපදවාගෙන ජීවත් වෙන්නේ නැත්තෝ මේ ලෝකේ කාටවත් කිසිම දෙයක අවශ්‍යතාවයක් එයාට නැහැ එයාට සන්තෝෂයෙන් ඉන්නවා හ්ම් ඒකද ඒ සඳහා වීරිය උපදවා ගන්න ඕනේ ඒ සඳහා අධිකතරව වීරියක් උපදවා ගන්න ඕනේ මේ මර උගුලෙන් නැත්තම් ගැලවෙන්න පුළුවන්කම ඇත්තේ නැහැ නේද ඇලි ඇලි ඇලි ඇලි යනවා පින්නත් නේ එන චිත්ත අභ්‍යන්තරව චිත්ත අභ්‍යන්තරව නැගෙන ආරාධ්‍ය වීරිය තියෙනවා නම් යම් කෙනෙකුට ඒ තනත්තා මේ ශාසනයේ අභිවෘද්ධියක්ම ඒ තනත්තට ඇති වෙනවා නැත්නම් පරිහානියක්ම පරිහානියක්ම තමයි කියලා වීරිය ගැන සඳහන් කරා. ඊළඟ කාරණාව උපට්ඨ සති. හරිද? පිහිටුවාගත්ත සිහිය. හරි. වීරිය කියන්නේ අපිව නැවත නැවත නැවත නැවත නැවත නැවත අකුසලට යන්න නොදී රැක ගැනීම. සිහිය කියලා කියන්නේ එළඹිච්ච අරමුණේ නැගිච්ච අරමුණේම සිත නැවත නැවත නංවන ගතිය. හරිද? ඒ අරමුණේ මරණය ගැන නම් මරණය ගැන නැවත නැවත නැවත ඒ සිහියෙන් ඒ ඒ අරමුණ අපේ හිත තුළ වෙන් වෙන්න දෙන්නේ නැතුව නැවත නැවත තියෙනවා. මගේ මරණය තව මොහොතකින් වුණත් සිද්ධ වෙන්න පුළුවන් කියන හැඟීම. නැත්නම් බුදුරජාණන් වහන්සේ ගැන හැඟීම. නැත්නම් කය ගැන නිවැරදි හැඟීම. නැත්නම් සිත ගැන නිවැරදි හැඟීම නැත්නම් ධර්ම ගැන නිවැරදි හැඟීම නැත්නම් අනිත්‍ය සංඥාව අනාත්ම සංඥාව අසුභ සංඥාව ආදීනව සංඥාව මේ ඔක්කොම හරි මේ මොකක් හරි එකක් අරගෙන ඒ පිළිබඳ සිහිය වර්ධනය කරගන්න හැම වෙලේම නේද පාසල් යන කාලේ නම් අපිට තිබු දුර්වලතාවය මම කොහොම හරි ඉන්නකෝ බලන්න කියලා වීරයක් සිහියක් උපදවා ගන්න එක ෂණයක ඊළඟට මොකද වෙන්නේ ඔක්කොම නෑ අන්තිමට ඔහේ වැටලා ඉන්නවා කියලා ගියා ගන්න දෙයක් නැතුව ඉතින් එහෙම නැතුව එළඹි සිහියෙන් හැම නිමේෂයකම වාසය කරනවා නම් යම් කිසි කෙනෙක් ඒ තැනත්තා පිරෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එළඹි සිහියෙන් වාසය කරන්නේ නම් ඒ තැනත්තා පිරෙන්නේ නැති බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සිහිය නැත්තම් මොකද වෙන්නේ? පිරිනවා. කොහොමද සිහිය හදාගන්න අපි කොච්චර කියලා තියෙනවද? සිහිය හදාගන්න නම් ඒ සිහිය ඇති වෙන ආකාරයට මෙනෙහි කිරීම කරන්න ඕන. මම නිකන් උදාහරණයක් මේ දැන් කියන්න. අර හිරියොතප් ගැන කතා කරන්නේ ලැජ්ජාව සහ බය ගැන. මේ වෙලාවේ ඒ ඒක මම කියන වෙලාවේ හිතුව නේද? අපච්චිය ඇත්තනේ නෝ මම මේ ළමයට ආදරය කරන්න බය වෙන්න ඕනේ කියලා. නේද? ආන්ගේ මොකද උනේ ඒක කියද්දි? මම කියනවා නැති සිහිය ඉපදුනා කියලා. නේද? නේද? මං අසිහියෙන් හිටියේ ඒ ගැන. මං ඒ ගැන අසිහියෙන් හිටියේ බය වෙන්න ඕනේ කියන එක ගැන මම මම දන්නවා ඒක. නමුත් ඒ ගැන සිහිය මට තිබුණේ නැහැ. කියනකොටම සිහිය ඉපදුනා. සිහිය ඉපදුනේ මං කරපු විග්‍රහය ගැන හිතමු කරලා. ඒ ඉපදිච්ච සිහිය තියාගන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඒ කාරණා ඒ සිහිය උපදින්න හේතු වෙච්ච කරුණු නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. හරිද? නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. අපේම හිත අපිම ධර්මය අවබෝධ පැත්තට යෙදෙන විදිහට හැම වෙලේම සුරක්ෂිත කරගන්න ඕනේ. සකස් කරගන්න ඕනේ. ධර්මය අපේ හිතෙන් නැగిලා එන විදිහට අපි අපේ හිත නිවැරදිව සකස් කරගන්න ඕනේ. ඉතින් මේක සකස් කරගන්න නැතුව මේක කවදාරි හරියයි කියලා ඉන්න. නේද? හරියයි කියලා ඉන්නකෝ මේක කවදාකවත් නිකන්නම් හරියන්නේ නිකන්නම් හරියන්නේ නෑ නේද? නිකන් හරියන්නේ නෑ මං හැමදාම කියනවා. තනියමයි ඉපදුනේ තනියමයි ඔය එක්වට ජීවත් වෙන්නේ නේද? තනියමයි මැරෙන්නේ. ඔය ළඟ ඉන්නවා කවර කාටවත් අපිට ලං වෙන්න බෑ. මේ විමානේ මේ විමානේ ලං වෙන්න බෑ කාටවත්. ඒක හින්දා තනියමමයි අන්තිමට ගොම ගුලි කරකවන්න වෙන්නේ. <laughs> නේද? තනියම තමයි ඒක කවුරුත් නෑ අපි බලන්න. හරකෙක් කළා ඉපදුනාට පස්සේ නේද? අර කණුව වටේ කරෙක් කරෙක ඉඳන් තනියම තමයි ඉඳ වෙන්නේ. වැස්සට තෙමෙනකොට, අවුවට වේලෙනකොට, නේද? හාම්පුතාට වතුර ටික දෙන්න අමතක වෙනකොට දවස් දෙක තුනේ බඩගින්න ඉන්නකොට කාට කියන්නද? නේද? තනියම ඉන්න වෙන්නේ. ඉතින් එතෙන්ටද වැටෙන්න යන්නේ? එතෙන්ට වැටෙන්නද යන්නේ? මොකද්ද මේ වැඩේ? නේද? මොකක්ද මේ වැඩේ කියලා ආය ආය ආය ආය හිතන්න ඕන අපි හැමදේම හිතන්න මම මේ මොනවද මේ කරන්නේ? හ්ම් මං අඹ කෑල්ලකට නැත්තම් නේද කෑමකට නැත්තම් පොඩි gadol කෑල්ලකට නැත්තම් සින්දුවකට නේද වචන කෑල්ලකට සංගීත කෑල්ලකට මේවට විතරක් ඇලි ඇලි ඇලි ඇලි වාසය කරන්නේ නම් ඉතින් එහෙම එහෙමනම් මට මහා ව්‍යසනකාරී තත්ත්වයකට අනාගතේ අනාගතයේ මුහුණ දෙන්න වෙනවා කියලා. හ්ම්. අවුරුදු 73යි. 73 වෙනි උපන්දිනේ. හරිද? 73 වෙනි උපන්දිනේට මම දන්න කෙනෙක්ගෙන් මම ඇහුවා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ අරියනාථාගාරය බලන්න යන්නයි. කට්ටියත් එක්ක ඒක කරගෙන අරියනාථාගාරය බලන්න යන්නයි ඉන්නේ. දැන් මොකද කරන්නේ? ඒ මොකද සිහිය හොඳට පවත්නවා. නේද? අලින්ගේ දුක් බලන්න වෙන්නේ නැති නේද? ඉතින් තාම අපි එතනද කියලා ආදා කරන්නේ. තාමත් අපි හිතන්නේ නේද 73ක් වෙද්දිවත් අඩුම ගානේ අලි දැක ලබන සතුට නේද ලබන්නයි ලැස්ති. ඉතින් මේක කවදද ඇති වෙන්නේ? ඇයි සිහිය උපදවා ගන්න බැරි නේද? මේ ඇස් දෙකට මම මොන තරම් මේවා පෙන්වද? මේ කන් දෙකට මම මොන තරම් ඇස්සුවද? නේද? මා මේ උපන් දිනයක් වෙනකොට මම මොකද්ද? කල්පනා මගේ තවත් අවුරුද්දක් ගෙවිලා ගියා. එදා දවස හොඳ විදර්ශනාවක් කරන්න ඕන දවසක්. නේද? ඊළඟ උපන් දිනේට නිකන් මම ඉන්නේද? හෙට වෙනකන් ඉඳීද කියලාවත් හිතන්න බැරිද? මේකේ කවර විහිළුද මේ? නේද? දැන් ඉතින් හිතන්න ඔයාට විරුද්ධයි මාත් ඒ මොනවා කියද්දී. ආන්දරයන් නම් ඔබ පුළුවන්. අපි එහෙම නෑ අපි ලෞකිකයි. නේද? එහෙම කිව්වා අර පාරේ එනකොට අර හරකත් මගේ දිහා බලලා. මගේ දිහා බලලා අපි තාම ලෞකිකයි කියලා. <laughs> එහෙම කිව්වා කියන්නේ එයා කටෙන් කිව්වේ නෑ නේද? මට එයා දිහා දකිනකොට නේද? එයාලා එහෙම කියනවා වගේ පේනවා. අපි තාම ලෞකිකයි. ඒකින්ද අපි තාම ලෞකිකව ඉඳලා හිටින්න එපා. හරිද? ඒකෙන් අත මිදෙන්න ඕනේ. මොකද මේකේ ප්‍රතිඵලය බොහොම භයානකයි. මේවට වෙලා තියාගන්න මේවට වෙලා තියාගන්න බෑ. තවත් මේවට කල් තියාගන්න බෑ. ඒකින්ද ඔය ඒ අපි තාම ලෞකිකයි කිය කියන්නේ තමන්ගේ ලාභයට පස්සේ. ඒක නිසා නේද එදාටත් කියයි ඒ විදිහට අපි දිහා බලලා අපි තාම ලෞකිකයි කියලා හ්ම් ඉතින් නින්දා කරන්න ඕනේ නේද තරහ වෙන්න දෙයක් නැහැ නින්දාම කරන්න ඕනේ මම නම් කියන්නේ නින්දාම කරන්න ඕනේ නේද ඒක කවුද අපිට ඒවා කියන්නේ මට ඕවා කියන්නේ කවුද හොම නින්දා කරන්නේ බුදුරජාණන් වහන්සේ නේද හ්ම් මනුස්සයාට නේද නිධානය අපේ නින්දා කර වැරද්ද පෙන්වා දෙන්නේ නම් නිධානයක් පෙන්වනවා වාගේ කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒකේ වටිනාකම තියෙන හින්දා නේද? දැන් ආය කාටවත් කියන්න හම්බෙයිද අර වචනේ මතක් වෙන එකක් නැතිද? අපි තාම ලෞකිකයි කියලා කියන්න හම්බෙයිද? නේද? ලෞකිකයි කිය එක නිදහතර කාරණාවක් කියන්නේ කවද මතක් වෙන්නේ දැන්? මම අර කිව්ව විදිහ නේද? <laughs> ආ එතකොට ඒකට වගේ වගේ උදාහරණ කියන්නේ ඒක මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම තමයි වෙන්න ඕනේ නේද? වෙන කරන්න දෙයක් නැහැ. අවසාන කාරණා ප්‍රඥාව. හරිද? අපි විදර්ශනා ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. ප්‍රඥාව තියෙනවා නම් විදර්ශනා ප්‍රඥාව තියෙනවා නම් අන්න ඒ තැනත්තා ඒ තැනත්තාගේ අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි. පරිහානියක් බලාපොරොත්තු නොවිය යුතුයි. මම ඒ ගැන සාකච්ඡා කරන්නේ නැහැ. මේ අතු දන්නවා ඒ ගැන අපි සත්‍යවිසුද්ධිය ආදී තැන්වලදී ප්‍රඥාව පිළිබඳ බොහෝ දේවල් සාකච්ඡා කරා. නමුත් වචනේ විතරක් දැනගන්න. එහෙනම් මොනවද? පළවෙනි කාරණාව අපි තුල තියෙන්න ඕනේ ශ්‍රද්ධාව. දෙවෙනි කාරණාව හිරි. ඊළඟ එක ඔත්තප්ප. ඊළඟ කාරණාව බහස්ෘතතා. ඊළඟ කාරණාව ආරද්ධ විරිය. ඊළඟ කාරණාව උපට්ඨිත සතිය. ඊළඟ කාරණාව ප්‍රඥාව. ඉතින් මෙන්න මේ කාරණා හත අපි තුල තියෙනවා නම් මේ ධර්මය තුල අපිට අභිවෘද්ධියක්ම ලැබෙනවා. අපි තුල තියෙනවා කියලා කියන්නේ ඒවා අපේ සිත් වලින් නැగిලා යන විදිහට සකස් වෙන්න ඕන. හරිද? ඒවා අපේ සිත් වලින් නැగిලා යන විදිහට සකස් වෙන්න ඕනේ. හරි අපි තුල නැහැ කියලා කියන්නේ ඒවා අපේ හිතෙන් නැగిලා ඉන්නේ නැහැ කියන එකයි. ඉතින් අන්න ඒ කාරණාව අපේ හිත තුළ හොඳින් ධාරණය කරගෙන මගේ ජීවිතය මගේ මනස ගැන මම පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. මම හිරි ඇති කෙනෙක් විශේෂයෙන්. එද අපිට ඒ දෙක අද දවසේ හොඳින්ම හිතර ගන්න පුළුවන් නේද? හිරියොත් තත්ත්ව කියන දෙක ගැන අපිට මම හිතන්නේ හොඳ පණිවිඩයක් හම්බුණා කියලා මම හිතනවා. නේද? ඒ එවැනි තත්ත්වයකටපත් වෙච්ච මනසවල් තියාගෙන ජීවත් වෙන අය ඉන්නවා කියලා කල්පනා කරන්න ඕනේ. ඒක හින්දා මේ ලෝකේ මම මෙහෙම ජීවත් වුණාට මං වගේම ඉපදිලා මං වගේම ජීවත් වෙලා මං වගේම නැතුව හරි බොහෝම ධර්මය අවබෝධ කරගෙන මේ බුද්ධ ශාසනයෙන් උත්තරීම ප්‍රයෝජනයක් අරගෙන මිය යදෙන පිරිස් ඉන්නවා. ඒ කට්ටියත් එක්ක සමාන්තරව මං ඉපදිලා මං ඔහේ ඉඳලා ඔහේ මැරිලා යන්න යන්නේ. නේද? ඒක හරියන්නේ නැහැ කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මමත් මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවසේ නිවසේදී ධර්ම ශ්‍රවණය කරපු ඒ පින්වන්ත පිරිසට ඒ ධර්ම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියේ වාසය කරන මේ පින්වන්ත අයයි. තමන්ගේ බාහුව බලය යොදලා හරි හම්බ කරගත්ත ධනෙ පහදම් කරලා තමනුත් ධර්මය ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ කියන අදහසින් තමයි මේ අත්ව මේ මහා පුණ්‍ය ක්‍රියාව කරේ කියලා ධර්ම ශ්‍රවණය කරපු හැම දිනම ප්‍රාර්ථනා කරන්ඩ අපි තුල ජනිතුනාව සියලු පුණ්‍ය ශක්තිය මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරපැත්තන්ගේ උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති හොඳයි පින්වත්නි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ තලවතුගොඩ පදිංචි දිලීප හා පූර්ණිමාද සිල්වා. අතිපූජනීය නායවෙනි අරියදම්ම මහා හිමිපාණන් වහන්සේට උතුම් බුදුබව ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් දේශකයන් වහන්සේ ඇතුළු සියලුම සංඝ පිරිසුන් වහන්සේලාටත් බෞද්ධ කාර්ය මණ්ඩලයටත් දෙපාර්ශ්වයෙන් සුජීවත්ව වෙසෙන දෙමව්පියන්ටත් මේ උතුම් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් එම කුසල බලය නිවන් දොරටුවක් වේවා නිවන් දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ උතුම් කුසලයේ බලයෙන් අතිපූජනීය දන්නා අක්ෂර ධම්ම ස්වාමීන් වහන්සේ ඉක්මන් සුවයත් නිදුක් නිරෝගී භාවයත් චිර ජීවනයත් ප්‍රාර්ථනා කරනවා කියලා ඉතාම කෙටියෙන් තමන්ගේ කිසියම් නම් ගොත් සඳහන් පුණ්‍ය පුණ්‍ය අරමුණක් නැතුව කටයුතු සම්පාදනය කළ වැඩි වේලාවක් ධර්මය දේශනා කිරීමට අවස්ථාව ලබා දෙමින් මේ සත්පුරුෂ පින්වත් අය කරපු මේ මහා උතුම් පුණ්‍යක්‍රියාව හේතු කොටගෙන සුජීවත් වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවන ලැබේවා මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ ආ ප්‍රාර්ථනා කරපු ආකාරයටම අපි ප්‍රාර්ථනා කරමු බණපදයක් ඇහිලා හිතත් පහන් වෙච්ච වාරයක් වාරයක් පාසාම අපිට මේ කටයුතු සම්පාදනය කරගන්න මහා විශාල මෙහෙවරක් සිදු කරපු ධර්මාගම නායක ස්වාමීන් වහන්සේට මේ සීල පුණ්‍ය ශක්තිය හේතු වෙලා ඉක්මනින්ම නිදුක් නිරෝගී සුවය ලැබේවා තව බොහෝ කාලයක් මේ කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි.